පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය කියන සූත්‍ර දේශනාව. තරමක් දීර්ඝ සූත්‍ර දේශනාවක්. නමුත් මේ පැයක් පමණ කාලය තුල යම් ප්‍රමාණයක් අපි මේ සූත්‍රයෙන් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නූර ජේතවනාරාමි වැඩ ඉන්න කාලි. මේ මාගන්දිය කියන බ්‍රාහ්මණයා එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් දැක්කා. මොකද පින්නතුනි මේ මාගන්දිය බ්‍රාහ්මණයට මේ සංසාරයෙන් එතරවෙන්ඩ මග සකසගණ්ඩ පින් තියෙනවා. මාගන්දිය බ්‍රාහ්මණයගේ මාමා මේ ශාසනයේ පැවිදි වෙලා රහත් වෙලයි ඉන්නේ. නමුත් මාගන්දිය මේ වෙනකොටත් මිත්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයෙක්. අපේ බුදුරජාණන් වහන්සේ මාගන්දිය මුණගැහිලා මාගන්දිය මේ සංසාරයෙන් එතර කරන්න. සැවැත් නුවර ඉඳලා සැතපුම් ගණනාවක් කුරු රටට වැඩම කරන්න ඕන පින්නතුනි. අති දීර්ඝ ගමනක්. පාගමනින්මයි භාගිතුන් වහන්සේ වඩින්නේ. සැවත් නූර ජේතවනාරාමි දිව්‍යමය කුටියක් වගේ භාගිතුන් වහන්සේගේ සුගන්ධ කුටිය අතහැරලා මා විසින් මෙතෙක් කල් පාරමිතා පුරනු ලැබුයේ මෙවන් සුවදායක කුටියක් ඇතුලේ සුවසේ සැතපෙන්ඩ නෙවෙයි. මේ සසර දුක්විඳින සත්වයා සංසාරෙන් එතර කරවණ්ඩයි කියන චේතනාව නැවත නැවත භාගිතුන් වහන්සේ ඇතිකර ගනිමින්. දෙපාරක් හැරිලා මේ දිව්‍ය මේ කුටිය දිහා බලන්නේ නැතු. කුටියෙන් එලියට වැඩම කරලා කුරු රටට ගමන් ආරම්භ කළා. යම් තැනකද සසරින් මිදෙන්ට පින් තියෙන ශ්‍රද්ධාවන්තයෝ ඉන්නේ. ඔවුන් සොයාගෙන පින්නතිනේ සැතපුම් දහස් ගණන් නමුත් පයින් වඩින එක භාගිතුන් වහසගේ සිරිතයි. නමුත් සසරින් එතරවෙන්ඩ පින් නැති භාගිතුන් වහන්සේගේ අනුශාසනාව හරියටම කරන්නේ නැති අය ළඟම හිටියත්. සමහර වෙලාවට ඔවුන් හොයාගෙන භාගිතුන් වහස වඩින්නේ නෑ. චුන්ද සූකර වගේ ඌරු ඇද්දන් ගේතවනාරාමි පිටි පස්සෙ හිටිය. නමුත් භාගිතුන් වහන්සේ චුන්ද සූකරට දහම් දේශනා කරන්න වැඩිය නෑ. කර්මය කර්ම පලේ ගැන චුන්ද සූකරට කියන්න භාගිතුන් වහස වැඩිය නැහැ. හේතුව අනුකම්පාව නැති හින්දද පින්නතුනි නෑ පින්නතුනි අනුකම්පාව නැති නිසා නෙමෙයි කරුණු දේශනා කලාට වැඩක් නැති නිසා. මග කියල දුන්නට වැඩක් නැති නිසා. කියල දුන්නට පිළිපදින්නේ නැති නිසා. ඒකයි වඩින් නැත්ති. පින්නතුනී සැතපුම් සිය ගානකට වඩා දුර භාගිතුන් වහසේ පාගමනින්ම වැඩිය කුරුරට. මෙ කුරුරටේ ඉන්නවා භාරද්වාජ ගෝත්‍ර කියල බ්‍රහ්මණයෙක්. බුදුරජාණන් වහන්සේ වඩින්නේ බරද්වාජගේ ගෙදර. බරද්වාජගේ ගෙදර වැඩලා බරද්වාජකින් ඉල්ලීමක් කරනවා ඔබේ ගෙදර ගිනි හල්ගී මට දවස් කීපයකට නවතින්ට පුළුහන්ද කියලා. බරද්වාජ කියල කියන හොඳට භාගිතුන් වහසේ දන්න බුදුන් සරණ ගියපු ශ්‍රද්ධාවන්තයෙක්. ඉතින් බරද්වාජ භාගිතුන් වහසට සඳහන් කරනවා ස්වාමීණී භාගිතුන් වහන්සේ කැමතිනං මට කමක් නැහැ කියලා. භාගිතුන් වහන්සේ බරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයගේ ගිනිහල්ගේ ඇතුළි. දවස් කීපයක් වැඩඉන්නවා. මේ දවස් කීපයක්ම වැඩඉන්නේ මාගන්දී මුණ ගැහෙනකා. බරද්වාජ දන්නේ භාගිතුන් වහසේ වැඩම කරලා තියෙන මාගන්දියට පිහිට වෙන්න කියලා. නමුත් බරද්වාජගේ ගෙදර ඉන්න හරි අමාරුයි දවල් කාලි කියල සඳහන් කරනවා. හේතුව තමයි ඒ ගෙදර ඉන්නවා පොඩි ළමයි ගොඩක්. ඒ දවල්තිසේ කෑ ගහනවා සෙල්ලං කරනවා දුවනවා පයිනවා හරිම කරදරයි නිහඬ බව නැහැ භාගිතන් වහන්සේ නිහඬ බවට හරි කැමති විවේකයට භාග්‍යතුන් වහන්සේ හරි කැමති. මේ gedara ඒ විවේකයි නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ සියලු අපහසුතාවයන් ඉවසන්නේ මොකටද? සසරින් එතර වෙන්න පිං ඇත්තෙක් සසරින් එතර කරවන්න ඕන නිසා. පින්නතුනි අන්න ඒක නිසා උදේ පාන්දරම භාග්‍යතුන් වහන්සේ බරද්වාජිගේ ගෙදරින් පිටත් වෙනවා. උදේ කාලි සුදුසු ප්‍රදේශවලින් පිඩිසිගාගෙන වනාන්තරයට වැඩම කරලා දං වලඳලා හැන්දෑ වෙනකම්ම භාග්‍යතුන් වහන්සේ විවේකීව වනාන්තරයේ භාවනා කරනවා. රෑ වෙනකොට බරද්වාජගේ නිවසට වඩිනෝ. පහෝදා උදේ පාන්දරම අවදියලා පෙරසේම බරද්වාජගේ නිවසින් භාගිතුන් වහසේ වඩිනවා. මාගන්දියේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන දවස දැන් අදයි කියලා භාගිතුන් වහන්සේ දන්නවා. එදා මේ ගිනිහල්ගේ ඇතුලේ භාගිතුන් වහන්සේ වැඩ ඉන්න තන ඇතිරියේ. හැමදාම වඩිනකොට අකුලලා තමයි වඩින්නේ. එදා මේ තන ඇතිරිය අකුලන්නේ නැතුවම වඩිනවා. පින්නතුනි භරද්වාජේ ජංගා විහරණය සඳහා එදා තමන්ගේ මාලිගාවෙන් එලියට බැහැලා මෙමාගන්දිය ජංගා විහරණය සඳහා තමන්ගේ මාලිගාවෙන් එලියට බැහැලා ඇවිදගෙන එන ගම බරද්වාජගේ ගෙදරට ගොඩ වෙනවා. මොකදද මේ ජංගා විහරණය කියලා කියන්නේ. අදත් මිනිස්සු ජංගා විහරණය කරනවා. මේ වචනය විතරයි පාවිච්චි කරන්න ඇත්තේ. පිනතින ජංගා විහරණය කියල කියන්නේ. මේ පාදවලට ව්‍යායාම සිදුවීම සඳහා ඇවිදිනයකට. ඉතින් බරද්වාජගේ ගෙදරට ගොඩ වුණහම බරද්වාජ ඉන්න ගිනිහල්ගේ ඇතුළි. මාගන්දියත් ගිනිහල් ගෙට යනවා. ගිනිහල්ගේ වාඩි වෙලා බරද්වාජත් එක කතා කර කර ඉන්න ගමන් මාගන්දිය වටපිට බලනෝ වටපිට බලනකොට මාගන්දී හදිස්සියේම දකිනවා අර එලල තියෙන තන ඇතිරිය. දැක්කහම මාගන්දියට ලොකු සතුටක් ඇති වෙනවා. සතුටක් ඇතිවෙලා ආශ්චර්යයි බරද්වාජය අත්භූතයි බරද්වාජය කාගෙද බරද්වා ජාර තන ඇතිරිය පේන හැටියට නං ශ්‍රමණයකුට අයත් තන ඇතිරියක් වගේ ඇයි මේ තන ඇතිරිය දැකලා ආශ්චර්යය අද්භූතයි කියලා කියන්නේ. සඳහන් කරනවා මේ තන ඇතිරියේ කෙනෙක් සැතපෙන බව මාගන්දිය දන්නවා. ඒකයි කියන්නේ මේක හරියට ශ්‍රමණේකට අයත් වගේ කියලා. කෙනෙක් සැතපිලා තියෙන බව දන්නවා වුණාට මේ තන ඇතිරි උඩින් අවුල් වෙච්ච තැනකුත් නැහැ. පහලින් අවුල් වෙච්ච තැනකුත් නැහැ. කිසි තැනක අවුල් වෙච්ච බවක් නෑ. ඒකයි ශ්‍රමණයකුට අයිති තන ඇතිරියක් වගේ. ඉතාම සිහියෙන් සැතපෙනවා ශ්‍රමණ බ්‍රහ්මණවරු. සිහියෙන් සැතපුන හම පින්නතුනී එහාට මෙහාට දඟලන්නෙත් නෑ. පෙරලෙන්නෙත් නෑ. කෙදිරිගාන්නෙත් නෑ හීන පේෙන්න්නෙත් නෑ බයවෙන්නෙත් නෑ. ඉතාම සිහියෙන් සැතපෙනවා. දකුණු ඇලෙන් පාද දෙක දිගෑරල සැතපෙනවා. සැතපෙන්ට කියලතිය එහෙමනි අං එහෙම සැතපෙන එකට තමයි සැතපෙනවා කියල කියන්නේ. සිහියෙන් සැතපෙනවා. නැත්තන් අපි ගැන නිදියනව කියලන්නේ. ඉතාම සිහියෙන් නිදාගන්න එකට තමයි සැතපෙනවා කියල කියන්නේ. දඟලලා කෑ ගහලා බය වෙලා කෙදිරි ගාලා මොකවත් නැහැ. යම් කෙනෙක් ආන් එහෙම සැතපෙනවා නම් දවසකට පැය හතරක් හොඳටම ඇති කියලා කියන්නේ. වර්තමාන වෛද්‍යවරියෙක් නමුත් කියන්නේ අඩුම තරමේ පැය හයකවත් නිින්දක් ඕන කියලා. භාගිතුන් වහස දේශනා කරන්නේ පැය හතරක් හොඳටම ඇති කියලා. ඉතින් මේ තන ඇතිරිය දැකලා බරද්වාජ ගොඩාක් සතුටු වුණා. ඒ වෙලාවේ මාගන්දී කියනවා ඔව් බරද්වාජ. ඔබ දන්නවද මේ තන ඇතිරිය කාගෙද කියලා? මාගන්දිය මේ තන ඇතිරිය ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ තන ඇතිරිය. මේ දවස්වල උන්වහන්සේ වැඩඉන්නේ මෙහෙ ඔය තියෙන්නේ උන්වහන්සේ සැතපෙන තන ඇතිරිය. බරද්වාජ එහෙම කියහම මාගන්දී කියනවා නොදැක්ක යුතු දෙයක් දැක්කා. නොබැලිය යුතු දෙයක් බැලුවා. අවාසනාවන්ත දෙයක් දැක්කා. මුලින් ආශ්චර්යයි අත්භූතයි කියල කිවා. දැන් කියනවා නොදැක්ක යුතු දෙයක් දැක්ක කියලා. බරද්වා ජාහනෝ ඇයි එහෙම කියන්නේ. නෑ ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ට මං කැමතිම නෑ. ඔය ශ්‍රමණ බවත් ගෞතමයෝ කියලා කියන්නේ මිනිස්සුන්ගේ දියුණුව නසන කෙනෙක්. වෘද්ධි නාසකෙක්. එහෙම කියහම බරද්වාජ කියනවා මාගන්දිය ඔබ දන්නවද කාටද කතා කරන්න කියලා. මාගන්දිය ශ්‍රමණ බවත් ගෞතමයෝ කියල කියන්නේ මෙන්න මේවාගේ ගුණ දරණ කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ගුණස්කන්දය. ඉතිපිසෝ භගවා ආදී පාටේ මාගන්දීට කියලදීලා බරද්වාජ විසින් මේ ගුණපාටේ තියෙන ගුණයන් බොහෝසේ මාගන්දීට කියල දෙනවා. ඉතිපිසෝ පාටේ විස්තර කරලා දෙනවා. මාගන්දිය දැනගණ්ඩ ශ්‍රමණ බවත් ගෞතමයෝ කියල කියන්නේ මෙන්න මේ වාගේ විශේෂ ගුණ තියෙන ශ්‍රේෂ්ඨ උත්තමෙක් මාගන්ධිය පරිස්සමට කතා කරන්න ශ්‍රමණ බවත් ගෞතමයෝ කියලා කියන්නේ මහ විශාල ශ්‍රාවක පිරිසක් ඉන්න ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක් රජවරු සිටුවරු මැති ඇමතිවරු විතරක් නෙවී දෙවි බඹුන් පවා ශ්‍රමණ බවත් ගෞතමයන්ට පැහැදිලා ඉන්නේ පින්නතුනී එහෙම සඳහන් කරහම මාගන්දිය කියනවා ඒ වුණාට ශ්‍රමණ බවත් ගෞතමයන්ට මම සතුටු නෑ. බරද්වා යහනවා මාගන්දිය ඔබට බරක් නෙවේ නම් ඔබ අපහසුතාවයට පත්වෙන්නේ නැත්තං ශ්‍රමණ බවත් ගෞතමයන්ට ඔබ චෝදනා කලා කියලා උන්වහන්සේ ආවහම මම කියන්නද කියලා. මාගන්දිය කියනවා කියන්ඩ මටකමක් නෑ මං බයත් නෑ ශ්‍රමණ බවත් ගෞතමයෝ කියන්නේ වෘදි නාසකයෙක් කියලා මම සඳහන් කරන්නේ අපේ සූත්‍රවල ඒ බව සඳහන් කරලා තියෙන නිසා අපේ සූත්‍රවලට අනුවයි මම එහෙම කියලා තියෙන්නේ එහින්ද ඔබ ශ්‍රමණ බවත් ගෞතමයෝ ආවහම ඒ බව කියන්න මට කමක් නෑ මං බය නෑ කියලා කියලා ටික වෙලාවක් ඉඳලා මාගන්දිය පිටත් වෙලා යනවා පින්නතුනී වෙනදට වඩා කලින් භාග්‍යතුන් වහන්සේ එදා ගිනිහල් ගෙට වඩිනවා. වැඩම කරලා තන ඇතිරී වැඩ හිටියහම බරද්වාජ ගිහිල්ලා සකසලා වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ බරද්වාජගෙන් අහනවා බරද්වාජ මාගන්දියත් එක්ක මගේ තන ඇතිරිය පිළිබඳව කිසියම් කතාබහක් ඇති වුණාද කියලා. මොකද පින්නතුනි වනාන්තරයට වෙලා දිව්‍යමය ඇහැ දිව්‍යමය කන යොදලා මාගන්දියගෙත් බරද්වාජගෙත් කතාව භාගිතුන් වහසේ අහගෙනයින්නේ. බරද්වාජට ඇතිවෙන්නේ දරාගණ්ඩ බැරි තරං සතුටක් මහාපුරුෂයා ළඟ ඉඳලා බලාගෙන හිටියා වගේ මාගන්දියයි මමයි අතර ඇතිවෙච්ච කතාව දැකලයි තියෙන්නේ. ළඟ හිටිය වගේ ඇහුවනේ බරද්වාජ මාගන්දියත් එක මොනවද කතා කළේ කියලා. ආං එහෙම හිතලා පුදුමයෙන් පුදුමයට පත්වෙලා මාගන්දිය කියපු කතාව භාගිතුන් වහසිට කියනවා. ස්වාමීණී මාගන්දිය සඳහන් කළා ශ්‍රමණ බවත් ගෞතමයෝ කියල කියන්නේ වෘදිනාසකයෙක් කියලා. ඔබහන්සිට චෝදනා කළා. මම භාග්‍යතුන් වහන්සේ කෞුද කියලා මාගන්දියට කියල දුන්නා. මාගන්දිය භාගිතුන් වහසට චෝදනා කරපු බව භාගිතුන් වහන්සේ ඇතින් කියන්නද කියලම මාගන්දියකින් ඇහුවා මාගන්දිය ඒ වෙලාය මට කිව්වේ කියන්න කියලා. මාගන්දිය බය නෑ කිව්වා ඒ කාරණාවට. කියලා සඳහන් කරලා කතා කර කර ඉන්නකොට ජංගා විහෙරේ විහෙරණයේ දෙවනි පියවර මාගන්දිය පින්නතුනි ආයෙත් එනවා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මාගන්දියගෙන් අහනවා මාගන්දිය හැබෑද ඔබ මට චෝදනා කළා කියලා කියන්නේ ඔබ මට වෘදිනාසකය කිව්ව කියල කියෙන ඇත්තද කියලෙහවා. මාගන්දී කියනවා ඔවු මම චෝදනා කලා තමයි. මං වෘදි නාසකය කියලා කිව්ව තමයි කියලා. බුදුරජාණන් වහන්සේ මාගන්දීගෙන් අහනවා මාගන්දිය. ඇයි මට එහෙම චෝදනා කළේ. ඒ වෙලාවේ මාගන්දිය සඳහන් කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මිනිස්සුන්ට ඇස් තියෙන්නේ මිනිස්සුන්ට කන් තියෙන්නේ මේ ඉන්ද්‍රියන් මිනිස්සුන්ට ලැබිලා තියෙන්නේ ඒ ඉන්ද්‍රියන්ගෙන් සතුටු වෙන්න ඇස් වලින් රූප බලනවා කන් වලින් ශබ්ද අහනවා දිවෙන් රස විඳිනවා නාසයෙන් සුවඳ විඳිනවා කයෙන් පහස ලබනවා මනසින් අරමුණු ගන්නවා මේ සලායතන තියෙන්නේ මිනිස්සුන්ට සතුටු වෙන්න. නමුත් ඔබ වහන්සේ මොනවද දේශනා කරන්නේ? ඔබ වහන්සේ මිනිස්සුන්ට දේශනා කරන්නේ නොදැක්ක දේවල් නැත්නම් නොදැකිය යුතු දේවල් නොදකින්න කියලා. කෙටියෙන් සඳහන් කළොත් මාගන්දී සඳහන් කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මිනිස්සුන්ට කියන්නේ ඇහැ පාලනය කරන්න කියලා. දිව පාලනය කරන්න කියලා. කන පාලනය කරන්න කය පාලනය කරන්න මේ ආදී වශයෙන් තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මිනිස්සුන්ට කියන්නේ. නමුත් මේ ඉන්ද්‍රයන් මිනිස්සුන්ට ලැබිල තියෙන පාලනය කරගෙන වහගෙන හංගගෙන ඉන්න නෙමෙයි. ඒ ඉන්ද්‍රයන් උපයෝගී කරගෙන සැපවිඳින්නයි කියලා. බුදුරජාණන් වහන්සේ මාගන්දියගෙන් අහනවා මාගන්දිය ඔබලාගේ සූත්‍රවල එහෙමද තියෙන්නේ මාගන්දී කියනවා ඔව් අපේ සූත්‍රවල එහෙම තමයි තියෙන්නේ අපේ සූත්‍රවල තියෙන්නේ රූප බලන්ඩ රූප හොයන්ඩ දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ල බලන්ට ශබ්ද අහන්ඩ ශබ්ද රස විඳින්ඩ මෙතෙක් ජීවිතේ විඳලා නැති මිහිරි ශබ්ද හොය හොයා ගිහිල් අහන්ඩ රස බලන්ඩ රස විඳින්ඩ මෙතෙක් ජීවිතේ විඳල නැති රස හොය හොයා ගිහිල්ල විඳින්ඩ. කායික සුවය ඒ විදිහටම ලබන්ඩ මෙතෙක් ලබල නැති කායික පහසක් තියෙනවනං එවන් පහසවල් හොය හොයා ගිහිල්ල ලබන්න කියලා. විඳින්ඩ කියලා අපේ සූත්‍රවල එහෙමයි තියෙන්. බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්දිය. එතකොට රූප හොයල රූප බලල රූප රසවිඳල රූප තන්හාාවෙන් මත්වෙලා ඉඳලා අන්තිමට ඒ රූපයේ ආදීනවේ දකින පුද්ගලයා ගැන ඔබලාගේ සූත්‍රවල මොනවද කියලා තියෙන්නේ. මාගන්දිලක සූත්‍රවල තියෙන්නේ රූප හොයන්ඩ රූප බලන්ඩ රූප රසවිඳින්ඩ කියලා. නොදැක්ක රූප හොය හොයා ගිහිල්ල බලන්ඩ දැක්කට වඩා ලස්සන රූප හොයල ගිහිල්ල බලන්ඩ කියලා. භාගිතන් වහන්සේ අහන්නේ රූප හොයලා රූප බලලා සතුටු වෙලා රූප රසවිඳලා අන්තිමට රූපයේ ආදීනව දකිනාය ගැන මොනෝද කියලා තියෙන්නේ කියලා. මාගන්දී කියනවා එහෙම අය ගැන නම් අපේ සූත්‍රවල මොකවත් කියලා නෑ කියලා. අන්න ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ මාගන්දියට මෙන්න මෙහෙම කරණාවක් කියනවා. දැන් මේ මාගන්දිය කියන්නේ පින්නතුනි පංච කාමයෙන් උපරිම සතුටු වෙන්න. පංච කාමයේ තුලින් උපරිම සැපයක් ලබන්න කියලා මාගන්දිය කියන්නේ. භාගිතුන් වහස දේශනා කරනවා මාගන්දිය. මේ ලෝකයේ පංචකාමයේ සැපයි කියලා ඔබ කියනවද. මාගන්දිය මේ මනුස්ස ලෝකයේ මම තරං පංචකාම සුවයක් විඳපු කෙනෙක් මිනිස්සු අතර නැහැ කියලා. මම තරං පංචකාම සුවයක් විඳපු කෙනෙක් මිනිස්සු අතර නෑ. එහෙම සඳහන් කරලා භාගිතුන් වහන්සේ මාගන්දියට කියල දෙනවා භාගිතුන් වහන්සේ විඳපු පංචකාමය මොන වගේද කියලා. පින්නතුනි අපේ බෝසතාණන් වහන්සේට අවුරුදු හතකාලි. සුද්දෝදන මහරජ්ජුරුව කල්පනා කරනවා මේ වයසේ දරුවෝ මොන ක්‍රීඩාවලටද වැඩියෙන්ම කැමති. රජුරවන්ට ඕනේ කෙසේ හෝ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ මාලිගාවේ තියාගෙන සක්විති රජෙක් බවට පත් කරන්නනේ. ඉතින් ඒ නිසා මාලිගාව පිළිබඳව ඇල්මම තමයි වැඩි කරන්න ඕනේ. ඒ නිසායි හොයලා බලන්නේ මේ අවුරුදු 7ක් විතර වයසේ ඉන්න ළමයි 7 8 10 ළමයි වැඩියෙන්ම කැමති මොන ක්‍රීඩාවටද කියලා. ඇමතිවරු ගෙන්නලා අහනවා ඒ බව. ඇමතිවරු කියනවා ස්වාමීනි මේ වයසේ ළමයි හරි කැමති ජල ක්‍රීඩා කරන්න. තවත් කැමති ක්‍රීඩා තියෙනවා. ජල ක්‍රීඩා කරන්න බොහොම කැමති කියලා. ඉතින් පින්නතුනි ඔය වයසේ ළමයි ජලය පරිහරණය කරන්න කොච්චර කැමතිද කියන එක අපි අපේ ගෙවල් වල දරුවන්ගෙනුත් දකිනවා. ඒ නිසා සුද්දෝදන රජුරෝ කල්පනා කරනවා එහෙනම් මගේ පුතාට ජල ක්‍රීඩා කරන්න පොකුණක් හදන්න ඕනේ. ඒ සඳහා ශිල්පීන් ගෙන්නලා මෙන්න මෙතන තමයි පොකුණ හදන්නේ කියලා තැනක් තීරණය කරලා ලකුණු කරනවා. ලකුණු කරලා කට්ටියම පිටත් වෙලා යනවා. ඊළඟ දවසේ පොකුණේ වැඩ පටන් ගන්න. මෙන්න මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිවි රාජයනන්ට කතා කරලා කියනවා මහ බෝසතාණන් වහන්සේ අන්තිම කාලි අන්තිම ජීවිතයේ ජල ක්‍රීඩා කරන පොකුණ මිනිස්සුන්ට හදන්න බෑ එක අපි හදන්න ඕන කියලා. විශ්වකර්ම දිවිපුත්‍රය අහනවා ස්වාමීනී ඒක හැදෙන්ඩ ඕනෙ කොහොමද කියලා මට කීවොත් මට පුළුවන් ඒක හදන්න කියලා. සක්‍ර දේවේන්දරයන් වහන්සේ සඳහන් කරනවා දිව්‍යපුත්‍රයනෙන මේ පොකුණි පතුලේ වැලිවත් මඩවත් තියෙන්ට බෑ. විශාල පොකුණක් සම්පූර්ණ පොකුණු පතුල මැනික්කොලින් විතරක් මතුරලා තියෙන්ඩෝනේ. මැනික් ගල්මයි තියෙන්ඩෝනි. පොකුණේ යවුරු සප්ත රතනවලින් නිර්මාණය කරන්න ඕනේ. ඒ පොකුණට ගොඩ වෙන පඩිපෙළ ඝන රත්තරණින් නිමා කරන්න ඕනේ. පඩිපෙළ දෙපැත්තේ තියෙන අත්වැල මුතු සහ පබළු වලින් නිමා කරන්න ඕනේ. මේ පොකුණේ පස්පියුම් පිපෙන්න ඕනේ. පින්නතුනි පස්පියුම් පිපුණට පොකුණේ මඩ තියෙන්න බෑ. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මුහුණ දුන්න ගැටලුවක්. නමුත් සඳහන් කරනවා විශේෂ ලෝහ තැටි හදලා ඒ ලෝහ තැටිවලට සුවඳ කවාපු මඩ පුරවලා ඒ මඩ සහිත ලෝහ බඳුන්වල පස්පිවුම් හිටවල මේ පොකුණෙ තැන තැන පා කරල ඇරලයි තියෙන්නේ. ඒ බඳුන්වල මේ පස්පිවුම් පඳුරු වැවිල එහි කොල ජලයට පාවෙලා ගිහිල්ල තියෙනවා මල් පිපිල සුවඳ හමනවා නමුත් පොකුණේ මඩ සහ වැලිනේ. මේක තමයි අවුරුදු හත කාලි ක්‍රීඩා කරන්නේ. අවුරුදු දාසයක් වෙනකොට මහා බෝසතාණන් වහන්සේට මාලිගා තුනක් හදල තිබුණා. සීත කාලෙට එකක් උෂ්ණ කාලෙට එකක් වැස්ස කාලෙට තවත් එකක්. මේ මාලිගාවල් වල තමයි ඉන්නේ ඒ ඒ ඍතුන් වලට. සීත කාලෙට වැඩ ඉන්න මාලිගාව තට්ටු 9ක් උසයි. වැස්ස කාලෙට වැඩ ඉන්න මාලිගාව තට්ටු 7ක් උසයි. උෂ්ණ කාලෙට ග්‍රීෂ්ම කාලෙට වැඩ ඉන්න මාලිගාව තට්ටු 5ක් උසයි. හැබැයි සඳහන් කරනවා මේ මාලිගා තුනේම එකම උස තියෙන්නේ ඇතුලේ ඉඩකඩ බෙදෙනකොට තමයි අඩු වැඩි කරලා තියෙන්නේ. සීත කාලෙට ඉන්න මාලිගාවේ වහලයයි පොළොවයි අතර දුර තරමක් අඩු කරලා තියෙනවා. ඒ නිසා තට්ටු ගාන වැඩි වෙලා තියෙනවා. වැස්ස කාලෙට ඉන්න මාලිගාව ඊට වඩා ටිකක් තට්ටු අතර තියෙන ප්‍රමාණය උස වැඩි ඒ නිසා තට්ටු 7යි. ග්‍රීෂ්ම කාලෙට ඉන්න එකේ පොළොවයි වහලයයි අතර දුර හුඟක් වැඩි කරලා තියෙන නිසා තට්ටු පහයි. මෙන්න මේ ග්‍රීෂ්ම කාලෙට ඉන්න මාලිගාවේ වහලේ උඩ වෙනම උද්‍යානයක් තිබුණ කියල සඳහන් කරනවා ආකා සංගනයක්. ඒ ආකා සංගනයේ විශාල පොකුණු හතරක් තියෙනවා කියල සඳහන් කරනවා. නොයෙක් මල් පිපිලා. අනික වහලේ උඩ තනිකරම උද්‍යානයක්. මේ උද්‍යානි තියෙනවා තනිකරම රත්තරණින් හදාපු මණ්ඩපයක්. පිනතින මණ්ඩපය කොච්චර ලොකුයිලුද? මේ මණ්ඩපේට රයුත් සමග සාකච්ඡා කරන්න විනෝද වෙන්න එක අවස්ථාවකට ගොඩ වෙන පිරිස 40000ක්. මණ්ඩපේ කොහෙද තියෙන්නේ? වහලේ උඩ. වහලේ උඩ තියෙන මණ්ඩපයේ ප්‍රමාණය 40000කට රැස් වෙන්න පුළුවන්. එතකොට මේ වහලේ උඩ තව පොකුණු හතරක් තියෙනවා. උද්‍යානයක් තියෙනවා. මාලිගාව කොච්චර ලොකු ඇද්ද? පිනතිනි බොහෝ දෙනාට තේරෙන්නේ මේ මාලිගාව ගැන කීවට. හැබැයි අතීතය අදට වඩා කොච්චර දියුණුද කියන කාරණාව දැනගන්න හොඳ උදාහරණයක් මේක. ත්‍රිපිටකේ හුඟක් තැන්වල තියෙන අතීතයේ කොච්චර දියුණුද? අදද දියුණුව සැලසිලා තියෙන අතීතයේද? එදා දියුණුවත් එක්ක සංසන්දනය කරලා බලනකොට අද ලෝකේ මිනිස්සු ඉන්නේ ඊටමත් ලදරු මට්ටමක. මේ දියුණුයි කියන ලෝකේ ලදරු මට්ටමක තමයි තියෙන්නේ. අතීතයේ පින්නතනි ලෝකේ දියුණුව තිබ්බේ. ආන් ඒ නිසා සඳහන් කරනවා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ග්‍රේෂ්ම කාලයේ වැඩහිටපු මාලිගාව. කොයි තරං දෙනෙක් ජීවත් වන මාලිගාවක්ද ඒ මාලිගාවේ ජනගහනය එක් ලක්සානූ හයදාහක් කියලා. එක ගෙයක් ඇතුළි ජීවත්වෙන ජනගහනය එක් ලක්ස අනූ හයදාහක්. හිතල බලන්නකු මාලිගාව කොහොම වෙන්ඩ ඇත්ද කියලා. අද මේවාගේ මාලිගාවක් හදන්ඩ ගියොත් මාලිගාව හදන්ඩ පටන්ගත්ත පුද්ගලයාගේ ආයු කාලයත් ඉවර වෙයි මාලිගායි වැඩ ඉවර වෙන එකක් නෑ. නමුත් එදා කාර්මිකයෝ මොන තරම් දක්ෂද. පින්නතුනී සඳහන් කරනවා මේ මාලිගාවේ එකදු පිරිමියෙක්වත් හිටිය නෑ කියලා. මේ එක්ලක්ෂ අනු හයදාහම කාන්තාව. මේ එක්ලක්ස අනු හයදාහම සිද්ධාර්ථ කුමාරයාගේ බිරින්දෑවරු. ඒ බිරින්දෑවරුන්ගෙන් හතලිස් දාහක් සාක්‍ය කුමාරිකාව. යසෝදරා දේවින් වහන්සේගේ පරිවාර ස්ත්‍රී. සුද්දෝදන මහරජ්ජිරුවෝ මේ මාලිගාව තිබුණ සැප වෙන පිරිමියෙක් දකින්නවත් එපා කියලා තීරණය කළේ. ඒක නිසා මේ මාලිගාව පුරුෂයන්ගෙන් විරහිත මාලිගාවක්. පුරුෂයෝ නෑ මේ මාලිගාවේ. දොරවල් ළඟ මුරකාවලට පවා හිටියේ කාන්තාව කියල සඳහන් කරන්නේ. ඒත් තරං උසස් පංචකාමයක් තිබුණා. මේ මාලිගාවි සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ සිරියහන වටේට සුවඳ පැම් පුරුවපු රන් බඳුන් අටසීයක් තිබුණ කියල කියනවා. ඒ විතරක් නෙමේ මාලිගාවි තැන්තැන්වොල ජල කරාම හයි කරලා ජල මෝටර යොදල වැස්ස කාලෙට යම්සේද අං ඒවාගේ තැන්තැන්වොල පොඩි පොඩි වැහි වහිනවා කියල සඳහන් කරනවා. ඉතාම දියුණු තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා. මෙවන් මාලිගාවල් වල මහා බෝසතාණන් වහන්සේ විඳපු සැප මෙච්චරයි මෙ පමණයි කියලා ප්‍රමාණයක් කරලා දක්වන්නවත් බෑ පින්නතුනි. දක්වනවා තබා වර්තමානයේ අපිට කොහොම සැපක් මේ මාලිගාවල් වල තියෙන්න ඇද්ද කියන කාරණාව අනුමාන කරලවත් හිතාගන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් සැපයක් වින්දා. මේ විඳපු පංචකාම සැපයේ ස්වභාවය මේ මාගන්දියට කියලා දෙනවා භාග්‍යතුන් වහන්සේ මාගන්දිය මම මෙන්න මෙහෙම පංචකාමයක් විඳපු කෙනෙක්. නමුත් මාගන්දිය අවුරුදු 29ක් වෙනකොට මට එහි කිසිම සැපක් නැති බව තේරුණා. මේ පංචකාමයේ ලෙඩක් වාගේ දැනෙන්න පටන් ගත්තා. ඒ කාමයේ තුල කිසිම සැපයක් නෑ මාගන්දිය. පින්නතුනේ මේ තරං සැප සම්පත්ති බිලා. යම් දෙයක් ඕනෙද හිතන මාත්‍රයට ලැබෙනවා. අපිට කවදාවත් එහෙම නෑනේ. අහවල් දේ අඩුයි කියල දෙයක් මේ මාලිගවල්ල නෑ පින්නතුනි. උවමනා උවමනා මොනවද හැරුණ හැරුණ පැත්තට තියෙනවා. නමුත් බෝසතන්නන් වහන්සේ අවුරුදු විසි නමයක් යනකොට. මෙව්ව සැප නෙමේ කියලා හොඳටම තේරුම් අරගත්තා. තේරුම් අරගෙන තමයි කල්පනා කළේ මේ සියල්ල අත්හැරලා සැපය මොකක්ද කියලා හොයාගෙන යන්ඩුවන කියලා. සත්‍යය ගවේශණය කරන්ඩුවනේ. මේ තියෙන්නේ මේ තියෙන්නේ මුලාව මේ තියෙන වංචාව මේ තියෙන්නේ මෝහය. මෝහය නිසයි මේ සියල්ල. මේක නෙමෙයි සැපේ. ඇත්ත නෙමෙයි කියලා සඳහන් කළානේ. හැබෑවටම ඇත්ත නෙමෙයි කියලා අපිට තේරෙනවා පින්නතිනි හරියට හිතන්න ගත්තොත්. මේ දකින සුන්දරත්වය හැබෑවටම සුන්දරත්වයක්ද? පරිසරයේ සුන්දරත්වයට වඩා මිනිසුන්ගේ සුන්දරත්වය හැබෑ ස්වභාවයද අපි මේ සමාජයට පෙන්නලා තියෙන්නේ. මේක නෙමේ ප්‍රකෘති ස්වභාවය. ප්‍රකෘතිය මීට වඩා හුඟක් වෙනස්. මේ පෙන්නලා තියෙන විකෘතිය පුද්ගලයන් සම්බන්ධයෙන් හිතලා බලන්නකෝ. ස්ත්‍රී පුරුෂයෝ සමාජයට පෙන්නලා තියෙන තමන්ගේ හැබෑම ස්වභාවයද සුදු පාට හිසකෙස් තියෙන අය ඒ සුදු පාට කෙස් කළු කරගෙන තාමත් කාලවරණයි වගේ පෙනී හිටිනවා. ඇත්තනෙමේනි වංචාව. කාන්තව් තමන්ට හම්බ වෙලා තියෙන රූප ස්වභාවයට කැමති නැති නිසා. ඒ අය කැමති විදිහේ රූපයක් හදාගණ්ඩ නොයෙක් නොයෙක් දේවල් භාවිතා කරනවා. මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන රූපයට මිනිස්සු කැමති නැති නිසා මිනිස්සු බලාපොරොත්තු වෙන විදිහේ යම්තම් හෝ ප්‍රමාණයක් ලබලා දෙන්න තව කෙනෙක් රැකියාවක් හොයාගත්තා. ඒ තමයි රූපලාවන්‍ය කියලා අපි කියනවා. මගට බැස්සහම උත්සවවලට ගියහම ඒ අයගේ තියෙන විකෘති ස්වභාවයක්. නමුත් ප්‍රකෘති ස්වභාවය ඊට වඩා හුඟක් වෙනස් බව එතනින් ආවට පස්සේ දකිින්ට පුළුවන්. ඉතින් මේ මායාව තියෙන්නේ. දිව්‍යාංගනාවන් වගේ නාටිකාංගනාව. සිද්ධාර්ථ කුමාරයාගේ සිරි යහනෙම වැටිලා ඒගොල්ලන්ට නින්ද ගියහම අන්න ප්‍රකෘතිය දැක්කා. සමහරු කෑගහනවා සමහරු නන්දොඩෝනවා සමහරු හීනෙන් කතා කරනවා සමහරු කෙඳිරි ගානවා සමහරු එහාට මෙහාට පෙරලෙනවා දඟලනවා සමහරුන්ගේ කටින් කෙලවැක් කෙරෙනවා සමහරුන්ගේ ඇගේ වස්ත්‍ර ඉවත් වෙලා ගිහිල්ලා අප්‍රසන්නයි වස්ත්‍ර තිබෙනතුරු බැබලෙනවා හදිසියේ වස්ත්‍ර නැතිවුණුත් දකිින්ඩ හරිම අප්‍රසන්නයි පිළිකුල් සහගතයි. රාගයෙන් උද්දාමයට පත්තිච්ච පුද්ගලයකුට විතරක් වස්ත්‍ර නැති කෙනෙක් දැක්කහම සතුටක් තියෙනවා. රාගයෙන් මුසපත් වෙලා නිසා. ඒ පුද්ගලයටත් රාගය අඩු වෙලාවට නිරුවතෙන් ඉන්න තැනැත්තෙක් තැනැත්තියක් දැක්කහම පිළිකුලක් තමයි දැනන්නේ. ඉතින් වස්ත්‍ර අයින් වෙලා ගිහිල්ලා ප්‍රකෘතිය එළියට ඇවිල්ලා. කලකිරුණා. තීරණය කළා මාලිගාවෙන් යන්න ඕනේ කියලා. ඒ නිසා අබිනිෂ්ක්‍රමණය කළා. අබිනිෂ්ක්‍රමණය කරපු මහබෝසතාණන් වහන්සේ විවේකයෙන් ඉපදිච්ච ධාන සුවය ලබා ගත්තා. මාගන්දියට සඳහන් කරනවා මාගන්දිය විවේකයෙන් උපන් ප්‍රථම ධාන සුවය මට ලැබුණා. මාලිගාවේ පංචකාමයේ අත්හැරලා ගියාට පස්සේ මාගන්දිය මම එදා දැනගත්තා. ප්‍රථම ධාන සුවය කියන එක දිවිය ලෝක සුවයට වඩා උසස් කියලා. පිනතුන ඒක තේරුම් කරන්න යම් ප්‍රමාණයක් හෝ දිවිය ලෝක සුවය විස්තර කරන්න ඕනේ. නමුත් ඒ තරම් දීර්ඝව මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න මේක කාලය නෙමෙයි. දිව්‍යමය පංචකාමය කොහොමද? දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙන ආකාර කීපයක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එකක් තමයි ආයුෂ ඉවර වෙච්චහම චුත වෙනවා. අනික තමයි පින්නතුනි පින ඉවර වෙච්චහම චුත වෙනවා. ඊළඟ කාරණාව තමයි තරහ ගියහම චුත වෙනවා. කේන්ති ගියොත් ආයුෂ පිරිහෙනවා. අනිත් කාරණාව තමයි කෑම කණ්ඩ අමතක වුණහම චුත වෙනවා. දෙවියන්ට දවසකට වේලක් කෑම කණ්ඩ මෝනේ. නමුත් දිව්‍යමය පංචකාමය මනුස්ස පංචකාමයට වඩා කෝටි ගණනින් උසස් නිසා. දිව්‍යමය කාමසෝය විඳවිඳ ඉන්න දෙවියන්ට දිව්‍යාංගනාවන්ට හුඟක් දෙනෙකුට කෑම අමතක වෙනවා. සැපය වැඩී සතුට වැඩී කෑම අමතක වෙනවා. අපටත් එහෙමනි සතුට වැඩිවෙච්චහම බඩගිනි දැනෙන්නේ නෑ. මේගොල්ලොත් පංචකාම සුවයේ අතරමං වෙනවා කෑම අමතක වෙනවා. දවසකට වේලක් වැරදුනහම දෙවියෝ දිව්‍යාවිශයෙන් චුත වෙනවා. අන්න ඒ තරං පංචකාමයක් තියෙනවා කෑම අමතක වුණහම ජීවිතේ නැති වෙන බව දැනගෙන හිටියත් සැපය වැඩි හින්දා කෑම අමතක වෙනවා. එතකොට මේ ප්‍රථම ධාන සුවය කියන එක දිව්‍ය ලෝක සුවයට වඩා උසස් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට මේ ප්‍රථම ධාන සුවය ලබාගත්තේ කොහොමද? මේ පංචකාමයේ අත්හැරලා ගියාට පස්සේ මේ මාලිගාව අත්හැරලා ගියාට පස්සේයි ඒ සුවය ලැබෙන්නේ. අත්හැරීම නිසා. නිස්සරණය නිසා ලැබෙන සුවය. භාගිතුන් වහන්සේ ප්‍රථම ධාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් කියලා දේශනා කළා. පින්නතනි ප්‍රථම ධානයේ ඒ තරම් සුවයක් නම් දෙවනි ධානයේ කොහොම ඇද්ද? චතුර්ථ ධානයේ කොහොම ඇද්ද? ධානයෙන් ධානයට ඉහළට යනකොට ඒ සුවය කොයි වාගේ සුවයක්ද කියලා වචනයෙන් විස්තර කරන්න බැහැනේ පින්නතුනි. ඒ සුවය භුක්ති විඳලම තමයි බලන්න ඕනේ. මෙච්චර උසස් යයි කියන මේ සුවය කොහොම එකක් වෙන්න ඇද්ද කියලා. හැබැයි ඒ සුවය ලබන්න මේ පංචකාමයේත් එක්ක ජීවත් වෙවි පුළුවන්කමක් නැහැ. පංචකාමයෙන් මිදුනහම තමයි ඒ සුවය ලබා ගන්න ලේසි. මාගන්දියට සඳහන් කරනවා මාගන්දිය මේවාගේ පංචකාමයක් මට තිබුණේ. පින්නතින අපි මේ පැහැදිලි කළේ මහා බෝසතාණන් වහන්සේ විදපු පංචකාම සුවයෙන් අල්ප මාත්‍රයක් පමණයි. එච්චරවත් නැති තරම්. නමුත් අන්තිමට දේශනා කරනවා මේ සියල්ල මං අත්හැරියා. එහි සුවයක් සතුටක් නැති බව මම තේරුම් ගත්තා. එහෙමනම් මාගන්දිය ඔබ කියන විදිහට මේ ඇහැ පිනෙව්වා මම ඇති තරම් ඇහැ පිනෙව්වා. මම ඇති තරම් දිව්‍යමය ස්ත්‍රීන් ගයන ගීතයන්ගෙන් කන පිනෙව්වා. දිව්‍යමය ස්ත්‍රීන් වගේ ඉතාම සුන්දර කාන්තාවන්ගෙන් ඇස පිනෙව්වා. ගයන ගීතවලින් කන පිනෙව්වා. ඒ පංචකාම සැපයෙන් කය පිනෙව්වා. ඒ උතුම් රාජ භෝජනයන්ගේ රසයෙන් දිව පිනෙව්වා. මම මේ හැමදේම කළා මාගන්දියේ. නමුත් එහෙ සුවයක් නෑ මාගන්දියේ. මට උසස්ම සුවය හම්බුනේ මේ ඉන්ද්‍රියන් පිනවන එක අත්හැරලා ගියාට පස්සේ. මාගන්දියට එහෙම කරුණු දේශනා කරලා මාගන්දියට සඳහන් කරනවා මාගන්දිය ඔබ මට චෝදනා කරනවා මිනිස්සුන්ගේ දියුණුව නසනවා කියල මම. මාගන්දිය පංච කාම සුවයෙන් සතුටුවෙන යම් ගෘහපතියෙක් නැතැන් සිටුවරයකින්වා. පිනතින මෙතන සිටුවරුම මේ කාරණාවට ගත්තේ බ්‍රාහ්මණ ශස්ත්‍රිය ශ්‍රමණ ගෘහපති මේ පිරිස අතරින් වැඩියෙන්ම සැප විඳින්න කැමති සැප විඳින පිරිස තමයි ගෘහපතියෝ. මේ මනුස්ස ලෝකයේ උසස් පංචකාමයක් භුක්ති විඳින මේ ගෘහපතියෙක් මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. දිව්‍ය ලෝකෙ ඉපදිලා ඒ දිව්‍යමය සුවය භුක්ති විඳින මේ ගෘහපතියට තමන් කලින් ගෘහපති ජීවිතයේ සැපවිඳපු ඒ සැපය නැවත තිබුණොත් හොඳයි කියලා හිතෙනවද? ඒ දිව්‍යමය සුවයට වඩා ඒ මනුස්ස සුවය සැපයි කියලා හිතෙනවද? නෑ ස්වාමීනි, මනුස්ස සුවයට වඩා දිව්‍යමය සුවය ඊටාම උසස්. එතකොට මාගන්දිය ඒ දෙවියා කවදාවත් ඒ මනුස්ස සැපය වර්ණනා කරයිද? නෑ ස්වාමීනි, කවදාවත් ඒ පහත් පංචකාමයේ වර්ණනා කරන්නේ එහෙනම් මාගන්දිය පංච කාමය අත්හැරලා ගියාට පස්සේ දිව්‍යමය සුවයටත් වඩා උසස් ප්‍රථම ධාන සුවය ලබාගත්ත මම ද්විතීය ධානයේ තෘතීය ධානයේ ආදී වශයෙන් මේ ධානයන් සම්බන්ධක මේ ධානයන් ලබාගෙන එහි තියෙන ආශ්චර්යමත් සුවය භුක්ති විඳ විඳ ඒ සුවයෙන් ඉන්න මම මේ මිනිස්සුන්ට කියන්නද පංචකාමයේ විඳින්න කියලා. පංචකාමයේ සැපයි කියලා. මම විඳිනවා නම් අත්හැරීම තුල යම් සුවයක්. මම මේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ ඒ උතුම් සුවයට එන මග නෙමෙයිද මාගන්දියේ. පිනතින මාගන්දියට උත්තර තියෙනවද දෙන්න. ආන් ඒ නිසා තමයි මාගන්දිය මම මිනිස්සුන්ට ඇහැ පාලනය කරන්න කිව්වේ. අවශ්‍ය දේවල් විතරක් බලන්ඩ අනවශ්‍ය දේවල් බලන්ඩ එපා අනවශ්‍ය දේවල් බලහම මොකද වෙන්නේ පෞසිද්ධ වෙනවා ඇයි රාගය ඇතිවෙන්ඩ පුළුහන් දවේශය උපදින්ඩ පුළුහන් ලෝභය උපදින්ඩ පුළුහන් මෝහය උපදින්ඩ පුළුහන් මේ රාග දේශ ලෝභ මෝහ මේ මොනවද මේවා මේ ඔක්කොම අකුසල් ඉතින් අකුසල් ඉපදෙනකොට අකුසලේ ප්‍රතිඵලයේ නිරය නම් අකුසල් උපදවන දේවල් බලන්ඩ මං මිනිස්සු උනන්දු කරයි කියලා ඔබ හිතනවද මාගන්දියේ. මාගන්දියට කරුණු දක්වලා මාගන්දීගෙන් අහනවා භාගිතුන් වහන්සේ මාගන්දිය. ශරීරයේ පුරාම කුෂ්ට හැදිච්ච පුද්ගලයෙක්කින්නවා. ඇඟ පුරාම කුෂ්ට හැදිලා. ඒ පුද්ගලය කසනවා නිමක් නැතුව කහන ඒ පුද්ගලයා ඒ වේදනාව ඉවසන්ඩ බැරි හින්දා යකඩ කබලක් ලිපට දාලා ඒ යකඩ කබල රත් කරලා ඒ රත්වෙච්ච යකඩ කබල අඩුවෙන් අරගෙන තමන්ගේ තුවාල එක් ගිනියම් වූ තැටියෙන් තවනවා ශරීරයේ ගෑවී නොගෑවීමෙන් ඒ උණුසුමෙන් තවනවා එතුවාල මාගන්දියේ පස්සේ කාලෙක ඥාතීන් එකතු වෙලා ඔහුගේ රෝගය සුවපත් කරනවා. දැන් ඔහුට කුෂ්ට රෝගේ නෑ. ඒ පුද්ගලයා මග බැහැල ගමනක් යනකොට තමන්ට තිබිච්ච කුෂ්ට රෝගයේ හැදුන කෙනෙක් කසකසා අර ගිනියම් වූ කබලෙන් තවනවා. මාගන්දිය ඒ කබලින් කලින් තවාගත්ත කෙනාට හිතෙනවද දුවගෙන ගිහිල්ලා අර කබල ඉල්ලගෙන ආයසරයක් තවා ගන්න. නෑ ස්වාමීනි. ආයෙනම් තවන්න හිතෙන්නේ නෑ. ඇයි මාගන්දී හිතෙන්නේ නැත්තේ? එදා තැව්වේ සුවයක් තියෙන නිසා නේද? ස්වාමීනි එදානම් තවනකොට යම් සුවයක් තිබුණා. නමුත් ස්වාමීනි දැන් ඒකෙන් තැව්වා කියල සුවයක් නෑ. මොකද දැන් රෝගයක් නෑ සනීපයි. මාගන්දිය පංචකාම රෝගය යම් කෙනෙකුගේ සනීප වෙලා නං ඒ පුද්ගලයට කවදාවත් පංචකාමයේ සුවයක් කියලා දැනෙන්නේ නෑ. මේක රෝගයක් වගේ. එක සුවපත් වනානං පංචකාමයේ හොඳයි කියලා කවදාවත්ම හිතන්නේ පංචකාමයේ අගේ කරලා කවදාවත් කරුණු දේශනා කරන්නේ මිනිස්සු කවදාවත් පංචකාමයට මෙහෙයවන්නේ නැහැ එවන් පුද්ගලයා. මාගන්දියගෙන් නැවතත් අහනවා මාගන්දිය ඒ පුද්ගලයා ඒ කබලෙන් තවාගණ්ඩ අකමැති වනත් හතර දෙනෙක් ඇවිල්ලා ඔහු ඔසවාගෙන ගිහිල්ලා ගින්නෙන් තවන්න සූදානම් වුණොත් ඔහු කැමතිද ඉඩ දෙනවද? නෑ ස්වාමීනි කොහොමත්ම ඉඩ දෙන්නේ නෑ. මාගන්දිය පංචකාමය අත්හැරලා ගියපු කෙනෙක්. ආපහු පංචකාමයට යොමු කරන්න නම් බෑ. ඒ කියන්නේ පංචකාමේ ආදීනවය හොඳටම දැකලා එහි සුවයක් නැති මුලාවක් විතරක් තියෙන බව හරියටම අවබෝධ කරගත්ත කෙනෙක් ආය පංචකාම සුවයට කවදාවත්ම එන්නේ නැහැ. පිනතින රට්ටපාල මහරහතන් වහන්සගේ කතාව ඔබ දන්නව ඇති. රහතන් වහන්සේගේ තාත්තට හොඳටම වුවමනා තිබුණා රට්ටපාල භික්‍ෂූන් වහන්සේ දැන් රහතන් වහන්සේ නමක්. නමුත් ආපහු ගෙදර ගෙන්න්න ගණ්ඩ. දානිට ආරාධනා කරලා රංරිදී ගේ මැද සාලෙ ගොඩගහලා කලාලවලින් වහලා. පුරාණ භාරියාවන්ට සඳහන් කලා බොහොම ලස්සනට ඇඳල පැළඳලා සැරසිලා තමන්ගේ ස්වාමියාද ගෙදරට එනවා පුළුහන්නක් නවත්ත ගණ්ඩ කියලා. නමුත් පින්නතුනී රට්ටපාලයන් වහන්සේ ඒ ගෙදර දානට වැඩියට පස්සේ තමන්ගේ පියාණන් අර රංරිදී ගොඩවල් යෘත කරලා සඳහන් කලා ස්වාමීනි මේ සියල්ල මොබෝහන්සගේ සිවුරු ඇරල ගෙදර එන්ඩ මේ ධනය පරිහරණය කරලා සැපත් විඳලා පිණුත් කරගන්න. පියාණන්ට සඳහන් කළේ ගෘහපතිතුමනි මේ ධනය නිසා සැපක් හම්බ වෙනවා කියලා ඔබ හිතනවනම් ඔබට සැපක් විඳින්න උවමනාවක් තියෙනවනම් මේ ධනය ඔක්කොම අරන් ගිහිල්ලා ගඟ මැද්දේ හලන්න කිව්වා මේ සම්පත් වලින් කවදාවත් සැප ලැබෙන්නේ නැහැ කියල සඳහන් කළා. සිටතුමා කල්පනා කළා මහන වෙච්ච මොහු ගෙදරගෙන්න ගණ්ඩයි මගේ උපාය නමුත් දැම් මොහුගේ කල්පනාව ගෙදර ඉන්න මමත් මහන කරන්නයි. සිරිතුමා මගැරල ගිය. බිරින්ද ඇවරුන්ට කිව්වා පුළුහන්නක් නවත්ත ගණ්ඩ කියලා. ළඟට ඇවිල්ල වැඳ වැටිලා හනවා ස්වාමීනී බණ භාවනා කරලා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන දිව්‍ය අප්සරාවන් කොච්චර ලස්සනද කියලා. ඔවුන්ට කතා කළේ නැගනිවරුණි මම ශාසනයට ගිය අප්සරාව හොයන්ට නෙමෙයි කියලා. ඉතාම ප්‍රිය වචනයෙන් භාර්යාවන්ට කතා කරයි කියලා ඔවුන් බලාපොරොත්තු වුණේ. නමුත් නැගනියනි කියලා සහෝදරත්වයෙන් ආමන්ත්‍රණය කරනකොට ඔවුන්ට සිහිසන් නැතුව ඔවුන් වැටුණා. දංවලඳලා ඉවර වෙලා රාහතන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. මුවෙක් අල්ලන්ඩ කියල හිතාගෙන වැද්දෙක් උගුලක් කැටිව්වා. මවා එතෙන්ට ගැනීම සඳහා ආහාරත් පිළියලි කළා. මවා ආහාර අනුභව කළා නමුත් උගුලට අහුුණේ නෑ. මවා එතනින් පලා යනවා කියලා. වහලි කැනිමඩල සිදුරු කරගෙන උන්වහන්සේ අහසිම්ම වැඩියා කෝරව්‍ය රජ්ජිරුවන්ගේ මිගාවීරාඹ වයනට. පිනතුන පංචකාමය අත්හැරලා විවේකයෙන් උපන් ධ්‍යානසුවය ලබාගෙන මේ සසරින් එතර වෙන උත්තමයෝ අය කවදාවත් මේ පංචකාමයට එන්නේ නැහැ. ඒ පංචකාමයේ සැපයි කියල කවදාවත්ම පිළිගන්නෙත් නෑ. අර කුෂ්ට රෝගියත් ගිනි කබලට ලංකලාට ඔහු කිසි සේත් ඒ ගිනි කබලි සුවය හොයන්ට කැමතිනේ. භාගිතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීණී එදා තවනකොට යම් සුවයක් තිබුණා. එදා සැපයි කියල හිතුනේ මට ලෙඩක් තිබුණ නිසා. නමුත් ස්වාමීණී ඒ පංචකාමය තුළ කිසිම සැපක් නෑ. ඒ කබලෙන් තවනකොට කිසි සුවයක් නෑ ලෙඩක් තියෙන නිසා සැපයි වගේ දැනෙනවා. කායප්පසාදය වෙනස් වෙලා නිසා සැපයි වගේ දැනෙනවා. නමුත් එහි කිසි සැපයක් නෑ. සනීප වුණාට පස්සේ අය තවන්ඩ හිතෙන්නෙම නෑ කියලා. භාගිතුන් වහස සඳහන් කරනවා මාගන්දිය. තුවාලයක් තියෙන පුද්ගලයෙක් තමන්ගේ තුවාලය නිය අගින් කහනකොට ඒ පුද්ගලයට දැනෙනවා සැපයක්. තුවාලයේ නිය අගින් කහනකොට සැපයක් දැනෙනවා. මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු කෑම කාල ගීත ගයල නටල මේ හොයන සැපය මේ පංචකාම සැපේ හරියට කොයි වගේද තුවාලයක් වටේට නියපොත්තෙන් කහනකොට දැනුනනං යම් සතුටක් මේ ජීවිත කාලයක් රෑදවල් මහන්සි වෙවී මේ මිනිස්සු හොයන්නේ එහෙම සතුටක් මේ හොයන්නේ කොහොම සතුටක්ද තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනෙන සතුටක් වාගේ එකක් වෙනුවෙන් තමයි මේ මහන්සි වෙන්නේ. ඒ පංචකාමයත් හැරලා විවේකයෙන් උපන් ධාන සුවය වෙනුවෙන් මහන්සි වුණා නම් ඔවුන් දිව්‍යමය සුවයට වඩා උසස් සුවයක් භුක්ති විඳින්නන් බවට පත් වෙනවා. මේ කරුණු මාගන්ධියට දක්වලා ආරෝග්‍ය පරමාලාභා භාගිතුන් වහස ගාථාවක් දේශනා කළා. ආරෝග්‍ය පරමාලාබා නිබ්බානං පරමං සුකං. අට්ටංගි කෝච මක්ගානං කේමං අමතගාමිනං. මේ ගාතාරත්නය දේශනා කරනකොට මාගන්දී බ්‍රහ්මණය කියනවා ආශ්චර්යයි ස්වාමීණි ආශ්චර්යයි. අති විශිෂ්ටයි ස්වාමීණී ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ හනුව ඇයි මාගන්දී කියනව ස්වාමීණී ඔය ගාථාවේ මුල් පද දෙක අපේ සූත්‍රවලත් තියෙනවා. ස්වාමීණී ඊට අනුව ඔබ වහන්සෙත් මමත් සමානයි. මොකද ඔය ගාථාවේ මුල් පද දෙක අපේ සූත්‍රවලත් තියෙනවා ඔබ වහන්සෙත් දේශනා කරනවා. එනම් අපි සමානයින්නේ. භාගිතුන් වහසේ හනවා මාගන්දිය. එතකොට අවසාන පද දෙක ඒක නෑස්වාමීණී. මුල් පද දෙක විතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මාගන්දියගෙන් අහනවා එතකොට මාගන්දිය ඔය තියෙන පද දෙකේ තේරුම මොකක්ද කියලා. මොකද ආරෝග්‍ය පරමාලාභා කියල කියන්නේ. පිනතිනී මාගන්දිය තමන්ගේ අත දිගෑරලා බුදුරජාණන් වහන්සේ රාත පෙන්නෙනවා. අත් දෙක පෙන්නලා කියනවා කය පෙන්නලා කියනවා මේ තියෙන්නේ ආරෝගිය මේ තියෙන්නේ නිරෝගි බව තමයි කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කලා මාගන්දියේ මේ අන්‍ය තීර්ථක මහන බමුණෝ හරියට අන්ධයෝ වගේ. පෙර බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව හොරකම් කරගෙන අරගෙන තමන්ගේ පොත්පත් තුල ලියාගෙන තියෙනවා. ඒ වුණාට සම්පූර්ණත් නැහැ. තේරුම දන්නෙත් නැහැ. මාගන්දිය ආරෝග්‍ය කියලා උඹ මට පෙන්වන්නේ සැරව පිරුණ gediyak. ඔබ මට පෙන්වන්නේ මහ ලෙඩක්. මාගන්දිය ඔතන කොහෙද ආරෝග්‍යයක් තියෙන්නේ? පංචකාමයේ නැමති රෝගය සංසිඳවගත්ත පුජ්‍යලයට නිරෝගී බවක් තියෙනවා. සංසාර රෝගයෙන් අත මිදුන කෙනා නිරෝගී සුවය භුක්ති විඳින කෙනෙක් පින්නතුනි. කරුණු දක්වලා මාගන්දීට කරුණු පැහැදිලි කරහම මාගන්දී කියනවා අනේ ස්වාමීනි මට මේ ඉන්න තැනම අවබෝධ වෙන විදිහට වැටහෙන විදිහට ධර්ම දේශනා කරන්න භාගිතුන් වහන්සේට පුළුවන් කියලා මං පිළිගන්නවා. ස්වාමීනී මට අනුකම්පා කරලා ධර්ම දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාගන්දිය. යම් පුද්ගලයෙකුට යමක් කියල දෙන්න උත්සාහ කරනකොට ඔහු ඒක තේරුම් ගන්නේ නැත්තං කියල දෙන කෙනා වෙහෙසට පත්වෙනවා මිසා. ඇති ප්‍රයෝජනයක් නෑ. ඔබට යමක් කියල දෙන්න ගියත්. ඒක ප්‍රතිඵලයේ එහෙමම තමයි. මගන්දි ආය කියනවා ස්වාමීනි අනුකම්පා කරන්න. මන් දන්නවා මේ ඉන්න ආසනය උඩම මට වැටහෙන විදිහට ධර්මයේ දේශනා කරන්න භාගිතුන් වහසට පුළුවන් කියලා. භාගිතුන් වහසේ අහනවා මාගන්දිය. උපතින් මැස් දෙකම පේෙන් නැති පුද්ගලයෙකුට සුදු වස්ත්‍රයේ පිළිබඳව අහන්ඩ ලැබෙනවා. මේ ලෝකෙ තියෙන හොඳම වස්ත්‍රය දවල වස්ත්‍රයයි කියලා. සුදු වස්ත්‍රයයි කියලා. එදා ඉඳලා මේ අන්ධයා සුදු වස්ත්‍රයක් හොයන්න යනවා. පුද්ගලයෙක් ඔහුට සුදු වස්ත්‍රයක් වෙනුවට දැලිකුණු තැවරුණ වෙන වස්ත්‍රයක් ඔතල දෙනවා. ඇස් දෙකම පේෙන් නැති නිසා ඔහු ඒ වස්ත්‍රය ගෙනල්ල ළඟතියාගෙන ආරක්ෂා කරනවා සුදු වස්ත්‍රයක් කියල හිතාගෙන පස්සෙ කාලිනං. ඔහුගේ නෑදෑ යෝකතු වෙලා නොයෙක් බේත් හේත් කරලා ඔහුගේ ඇස් දෙක සුවපත් කරනවා. ඇස් දෙක සුවපත් වනාට පස්සේ තමන් මෙතෙක්කල් රැකගත්ත සුදුවස්ත්‍රයේ දිහා ඔහු බලනවා. එතකොට තමයි ඔහුට තේරෙන්නේ මෙච්චර කල් ළඟ තිබුණේ සුදුවස්තරයක් නෙමෙයි දැලිකුණු තැවරුණු වස්තරයක් කියලා. මාගන්දිය ඔබලත් ඒවාගේ. දහමක් කියලා හිතාගෙන මිත්‍යා දෘෂ්ටියක් කරපින්නගෙන ඉන්නවා. කවද හරි දවසක දෑස පෑදුන දවසට මනස දියුණු වුණ දවසට ධර්මය වැටහුණ දවසට තේරෙනවා මෙතෙක් කල් කරපින්නගෙන හිටිය මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඒ හින්ද මේ අන්‍ය තීර්ථක මහන බමුණු අන්දියෝවාගේ මාගන්දිය තොපට සත්පුරුෂයෝ හම්බ වෙලා නෑ. මාගන්දිය සත්පුරුෂයෝ හොයාගන්ඩ. යම් දවසක මාගන්දිය ඔබලාට සත්පුරුෂයෝ මුණ ගැහුණොත් එදාට මාගන්දිය ඔබලා ධර්මශ්‍රවණය කරනවා. ධර්මශ්‍රවණය කරන්න පටන්ගත්තට පස්සේ ඔබලට මොකද්ද සම්මාධිට්ටිය මොකද්ද නිවැරදි මග කියල තේරුම් ගණ්ඩ පුළුවන්කම තියෙනවා. දෙහින්දා සත්පුරුෂය හොයාගණ්ඩ ධර්මශ්‍රවණය කරන්ඩ කරුණු දක්වහම මාගන්දිය සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වහලා තිබුණු දෙයක් විවෘත කළා වගේ යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ මට මනාව වැටහුණා ස්වාමීනී මට අවබෝධ වුණා ස්වාමීනී අනේ ස්වාමීනී මමත් මේ බුද්ධ ශාසනය පැවිදි කරගණ්ඩ කියලා. අපේ බුදුරජාන් වහන් සඳහන් කලා මාගන්දිය. මේ ශාසනය කෙනෙක් පැවිදි කරනවා නම් යටත් පිරිසෙන් මාස හතරකවත් කාලයක් ශාසනය ඇසුරු කරගෙන ඉන්ඩෝනේ. මාගන්දී කියනවා මාස හතරක් නෙමෙයි ස්වාමීණී අවුරුදු හතරක් හිටියොත් මහන කරනවා නං මං අවුරුදු හතරක් වුණත් ඉන්නම් මව මහන කරන්න කියලා. මාගන්දිය කවුද කියලා භාග්‍යතුන් වහසේ හොඳට දන්නවා මාගන්දිය කවුද කියලා මාගන්දියටත් වඩා හොඳට භාගිතුන් වහන්සේ දන්නවා. ඒ නිසා මාගන්දියට මාස හතරක පරිවාස කාලයක් දෙන්නේ නැහැ. මාගන්දිය පැවිදි කරනවා. මාගන්දිය සෝවාන් වෙනවා. මාගන්දියට පිහිට වෙන්න තමයි මේ තරම් දුර ගෙවාගෙන වැඩලා මේ තරම් දුක් වේදනා අපහසුතා ඉවස ඉවස බරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයගේ ගෙදර ගිනිහල්ගේ වැඩඉඳලා. භාගිතුන් වහස කටයුතු කළේ මෙන්න මේ මොහොත උදාපත් කරගන්ට. මේ අහිංසක සත්වයා මිත්‍යා දෘෂ්ටියේ ගැලිල ඉන්න වෙලාවේ සසරින් එතර කරවන්ඩ වාසනාව තියෙනව දැකලා ඔහු සසරින් මුදුවන්ඩ. පිනතිනි මාගන්දිය සූත්‍රයේ පංචකාමයේ නිස්සාර බව ගැන කරුණු පැහැදිලි කරපු මේ උදාර සූත්‍ර දේශනාව මේ කාල සීමාවට අනුව අපි යම් ප්‍රමාණයක් කෙටියෙන් සාකච්ඡා කළා. නමුත් ඔබට තේරුම් ගණ්ඩ අවබෝධ කරගණ්ඩ පුළුවන් වෙන විදිහට කරුණු ටිකක් ගෙන හැර දක්වන්ඩ යෙදුනා. මේ කරුණු නැවත නැවත ශ්‍රවණය කරලා. තමන්ගේ ජීවිතයකට ඒ කාරණාව මනාව ගලපගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන දහම් කරුණට අනුව ජීවිතයේ දිහා බලලා පංචකාමයේ නිසරු බව දැකලා සසර තියෙන නිස්සාර බව තේරුම් අරගෙන සසර දුක තේරුම් අරගෙන මේ සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා